හයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ සිටි නගරේ පැවැත්වෙන පළවෙනි භවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හිතුවම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත්ලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මා තියතේ ගහපති එවං සික්කිතබ්බං න චක්කුම් උපාදිස්සාමි ති නච මේ චක්කු නිසිතං විඥාණං භවිෂති ති එවං හිතේ ගහපති සික්ඛිතබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවකට මුළු දීලා නැත්නම් භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා කටයුතු කරනකොට ඒකේ වැදගත් කාල පරිච්ඡේදයක් වෙන් කරනවා ධර්ම ශ්‍රවණයේ සඳහා සුතමය අනුග්‍රහයක් පිණිස මේ විදියට පූර්ණ කාලිනව භාවනා වැඩමුළුකට ඊචාම අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා මේ ආකාරයෙන් අනුග්‍රහ කරලා අපි මේ යොදන කාලය පුළුවන් තරම් පළපොරොන්දු ලබා ගැනීම සඳහා ඒක තුජාන් වහන්සේ සඳහන් කරන්නේ අපි මේ අපි ළඟ තියෙන මේ දැනට තියෙන දෘෂ්ටිය තව තව ඍජු කර ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙන චේතුමුක්ති පඤ්ඤා විමුක්ති කියන මේ දෙආකාර විමුක්තියෙන් යම් හෝ විමුක්තියක් විමුක්ති ඵලයක් සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ආකාරයෙන් විවිධ පැත්තෙන් අනුග්‍රහ කරන්න වෙන විදිහකට කියනවා නම් මේ මෙතෙන්ද එනකන් යම් ප්‍රමාණයකට සීලමේ වශයෙන් අනුග්‍රහයක් කරලා තියෙනවා නම් ඒ අනුග්‍රහයෙන් පමණක් ඉදිරි ප්‍රගතිය සිද්ධ වෙන්නේ ඒකට ඒ ක්‍රමවේද වෙනස් කරන්න. ඒ වෙනස් කෙරුවේ නැත්නම් ඒ සමාදන් වෙච්ච සීලේ නැත්නම් මේ පූර්ණ කාර්යම් ගත කරන කාලෙ උපරිම ප්‍රයෝජන ගන්න බෑ. ඒක නිසා කෙනෙක් සීල අනුගහිතට අමතරව ඉහාට ලැබෙන සාසනික බලපොරොජන සඳහා දක්වා දක්වන අනුග්‍රහ අපි අනුගහිත සූත්‍රය කියුවා. ඒ අනුගහිත සූත්‍රයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ සීලානුගහිතෝ හෝති කියලා සීලෙ පිළිගන්න කියලා. ඉතින් අපි දන්නවා මේ සීලේ පිළිපදින එකෙන් අදහස් කරන්නේ කයින් වචනෙන් සිද්ධ වෙන ඒ වීතිකම භූමියේ කෙලෙස් සිද්ධ නොවීමට කටයුතු කරනවා නැත්නම් ඒ පිළිබඳව හික්මීමක් ඇති කරගන්න. ඒක විතරක් නෙවෙයි ශාසනික. ශාසනින් එහාට ගිය සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා තව ශික්ෂා જાති දෙකක් තියෙනවා. ඒ ශික්ෂා දෙකෙන් ලැබෙන ආනිසංස සීල ශික්ෂාවෙන් නැත්නම් සීල් පිළිබඳව විරමණයෙන් පමණ ලැබෙන්නේ. ඉතින් ශාසනයක තව ඉදිරියට ලබා ගන්න පුළුවන් ඒ ආනිසංස රාශියක් තියෙන බව දැනගෙන ඒ සඳහා සැදී පැහැදී කටයුතු කර පිළිස තමයි අපි මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්චි නැත්නම් මුළු දීලා වැඩමුළුවකට මුළු දීලා ගත කරන පිරිසක් යන. ප්‍රති ඒ පිරිසටත් අවශ්‍යයි සීලය. ඒ සීලෙන් පස්සේ සුතානුගාහිතය අවශ්‍යයි. ඒක සඳහා තණ්හායි මේ මේ බණ කියන පැය ගත කරන්න බලාපොරොත්තු ඒ සුතානුගාහිතය මෙතනින් ඉදිරියට යන්න අවශ්‍ය කරන්නා වූ මූල ධර්ම දැනුම ලබලා දෙනවා. බෞද්ධ භාවය ලබලා දෙනවා. ඒ නිසා අපිට නොඇසු දේවල් අහන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමන්ගේ දැනටමත් රකින්න සීලය පිළිබඳව හිත සතුට ඇති කරලා දෙනවා. මේ විදිහට ආංශන් ශ්‍රාවශක්තිය. ඒ නිසා අපි ඒ ඒ විෂයන් වල විශේෂ ඉෂ්ටවල විශේෂඥ වාටපත් වෙන හිටියත් අලුතෙන් වුන් කන් දීමකට දාන නියතමානී වෙලා අලුතින් අනුකම් දෙන්න තරම් අපි අහිංසකව ඍජුව මේකට ගත කරනවා ඒ කරන්නේ බුදුජානනාංශයේ කියන මේ අනුගත සූත්‍රයේ කියන මේ අපි විසින් පැවතිය යුතු ඇවතුම් පැවතුම් අනු. ඒ වගේම සාකච්ඡානුගහිතයක් මේ අනුගහිත සූත්‍රය සඳහන් කරන අපේ නිසා මීට ඇයකට ඉස්සතර වගේ ඒ ධර්ම සාකච්ඡාවක් කමඨාන් සුද්ධ කිරීමක් කියලා මේකට කියනවා ගත කරා. එතකොට ඒකයි ධර්ම දේශනාවට උකම් දීම යතර වෙනස හරියට සක්මන් භාවනාවයි පරියන්ක භාවනාවයි වගේ. පරියන්ක භාවනාවේදී අපි මොනවාක්වත් නොකර සිද්ධ වෙන දෙදී අපාර. සක්මන් භාවනාවේදී එක ක්‍රියාවක් කරන ගමන් සිද්ධ වෙන දෙදී අපාරයි. සක්මන් භාවනාවේදී යම් තාක් දුරට අපේ හිතේ වීර්යචෛසික වැඩෙනවද පරිණක භාවනාකී භාවනාකදී යම් තාක් අපේ සමාජචෛසික වැඩෙනවද අනිත් වගේ තමයි මේ බණ අහනකොට ලැබෙන ආනිසංස සහ ධර්ම සාකච්ඡා කරනකොට ලැබෙන ආනිසංස අතර වෙනසක් තියෙනවා ඒ වෙනස දැකපු නැත්නම් ඒක විඳපු ඒක අනික් අයට කියනවා දැකීමට කැමැති කෙනෙක් තමයි සර්වඥ. සර්වඥන් වහන්සේ දේශිත ධර්මයේ විතරයි සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. අනිකුත් සියලුම ධර්ම සුද්ධ ලියවිලා. ඒක සාකච්ඡා කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒක සාකච්ඡා කෙරුවොත් සදාකාලික අපායට යොමු ඒක තියෙන්නේ කීඩේ අහන එක විතරයි. ඒ නිසා බුදුජාණන් වහන්සේ ඊට වෙනස්ව මඟක් ගත්තා. ඒ සුද්ධ ලියවිල්ල විදිහට අපිට නොපේන දකින්න සර්බලධාරි දෙවියෙක්ගේ ඒ තියාල දක්නා දන්නා ඥානයක් නෙවෙයි බුදුරජාණන්සේ සඳහන් කරා මම මිනිසෙක් කියලා. මම මේ කියන්නේ මම සාක්ෂාත් කරලා ධර්මයක් මේකේ සියල්ලම ගැඹෙලා තියෙනවා. එහෙම නවා වුණත් කිසිම දෙයක් සාකච්ඡාන්තරව ගණන් ගන්න එපා. බාර ගන්න එපා. අනිත් වගේ පුදුමාකාර මානව මනසට අභියෝගයක් කරපොත් මානව මනසම දියුණු කරගෙන මානව මනසට අභියෝග කරපුත් මේ තමයි සර්වඥා. දැන් සර්වඥ ධර්මයේ පිට කිසිම කෙනෙකුට කිසිම තැනක සාකච්ඡාවක් කරන්න ඉඩක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ඒක සැක කරනවා කියන එකවත් නෙවෙයි. මේ කොයි අතින් කොටල බැලුවත් කොටන්න කොටන්න හඳුන් ගන්න තියෙන සුවඳ විතරයි. හඳුන් කොටේට කොටන්න කොටන්න සුවඳේවා. ඉතින් මේ සාකච්ඡා අනුව අනිකුත් තැන්වලත් ඒ වගේ සාකච්ඡා පවත්වනවා. නමුත් මේ සාකච්ඡාවක් මේ වගේ විරුද්ධ වෙන්න ඉඩක් නැහැ. ඒ ශාස්ත්‍රෝරු එහෙම කියලත් නැහැ. සකච්ඡා කරන්න කියලා. මේ බුදු ඥානාචර්යයන් ඇති වෙච්ච මේ අලුත් නව ප්‍රවණතාවය අනුව <clears throat> දැන් බුද්ධ ශ්‍රාවකයෝ විතරක් නෙවෙයි අනිකුත් ශ්‍රාවකයෝ පවා මේ සාකච්ඡාට පෙළඹිලා තුනේ හොඳ දෙයක්. ඒකට අපට තවත් ක්‍රමයකට මේ සත්‍යය අතගාලා බලන්න පුළුවන්කමක් තියෙනවා. මේ සාකච්ඡාවේදී සත්‍ය ප්‍රත්‍යක්ෂණය කරන්න ඉඩක් නැහැ. නමුත් සත්‍යයට පෙළඹෙන්න ඉඩක් තියෙනවා. බුදු ඥානාචර්යන කාලෙම ඒක පුදුම විදිහට අගය කරලා තිනවා. ඒ ඥානරම් ස්වාමීන් ඉන්න කාලේ කියනවා සාකච්ඡාට උගෝදන කෙන්න කැමති නෑ. දෙන්නේ කිරියොත් ඇති කියලා. දෙන්නේ කිරියෝ සාකච්ඡා කරන්නේ. ඒ තාම්බල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ කියනවා සාකච්ඡා කරනවා නම් ධර්ම සාකච්ඡාව ගැන කතා කරනකොට සාකච්ඡා කරනවා නම් සම්පූර්ණම කය ව්‍යායාම වෙනවා. පූර්ණ කය ව්‍යායාම වෙන ව්‍යායාම කීපයයි මේ ලෝකේ තියෙන්නේ. ඒකේ එකක් තමයි ධර්ම සාකච්ඡා. ඉතින් අපි ධර්ම සාකච්ඡාදී සමතලයකට බහැලා අපි එකිනෙකා තම තමන්ගේ අදහස් කුමාරු කරගන්න. ඉතින් ඒකත් අපි මේ අනුග්‍රහිත වලට දාලා මේ වැඩමුළුවකට අපි ඇතුල් කරලා තියෙනවා. ඒ සීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ කියන විදිහට අපේ මේ හිතට ආහාර පොහොර දුන්නොත් විතරයි මේ හිතට සමති විපස්සනා භාවනා කරන්න පුළුවන්. ඒ නිසා ඒ පොහොර දීලා නැත කරන්න බෑ. ඒ අවශ්‍ය ආහාර පොහොර දීලා සමතනුගහිතේ විපස්සනානුගහිතේ කියලා ඒ අනුගහිත දෙකත් කරන්න ඕන. කරනකොට තමයි මේ සීල ශික්ෂාවෙන් පිටට සීල ශික්ෂාවෙන් ඔබට අපේ හිතේ වර්ධනයක් ඇති වෙන්නේ. ඉතින් ඒ අනුගහිත සූත්‍රයේ අගය කරමින් අනුකයිත සූත්‍රයට ගෞරව කරමින් අනු යමින් අපි මේ වෙලාවේ මේ වැඩමුවේ සාකච්ඡාව මේ ධර්ම දේශනාවට කාලයක් වෙන් කරලා තියෙනවා. ඒ සඳහා මාතෘකාවක් වෙනකොට සූත්‍රයක් වෙනකොට අපිට බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරලද සූත්‍රයක් ඉදිරිපත් කර ගැනීම දැන් ලෝක ලංකාවේ සිද්ධ වෙලා අවුරුදු 50ක්වත් නැහැ. මේ අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබුණේ විවිධාකාර සංග්‍රහ ග්‍රන්ථ මිස සූත්‍ර සාකච්ඡාට ගත්තේ නැහැ. මෑතකදී අපි ප්‍රතිචී යුගයේ අපිට දකින්න හම්බ වෙනවා ඒක පිටත සීඝ්‍ර ප්‍රවර්ධනයක්. සූත්‍ර ඉදිරිපත් කරගෙන සූත්‍ර මාතෘකා තියාගෙන ධර්ම දේශනා පවත්වන යුගයක්. ඉස්සරද විලා තියෙන ඊට වඩා වෙනස් ක්‍රමයක්. ඉතින් අනුව අපි මේ සර්වචන් වහන්සේ විසින්ම දේශනා කරන්න ඉදිච්ච ඒ මජ්ජිමනි කාය සඳහන් වෙලා තියෙන අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයෙන් තියාගත්ත ඒකේ වාක්‍යයක් තමයි නැත්නම් ඒකේ උද්ෘතයක් තමයි දවසේ මාතුකාව සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ. ඒ සූත්‍රය හරි විචිත්‍ර සූත්‍රයක්. හැබැයි ඒක සුඛාන්ත සූත්‍රයක් නෙවෙයි. නොවෙන්නේත් නොවේ. ඒ නිසා අපි භාවනා කරන පැත්තෙන් බැලුවොත් ඒක දුක්ඛාන්තයක් නෙවෙයි. නමුත් භාවනා නොකරන කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් දුක්ඛාන්තයක් වගේ වේදතියි. නමුත් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ඉතාම ගැඹුරක් මේකේ පෙන්නන නිසා භාවනා කරන කෙනෙක්ගේ පැත්තෙන් එහෙම නැත්නම් විපස්සනා පැත්තෙන් බැලුවොත් මේක පුදුමාකාර ගැඹුරක් පෙන්වන සූත්‍රයක්. ඒකේ සූත්‍රයේම සඳහන් වෙලා තියෙන ජවනිකාවෙම පේන. ඉතින් මේ සූත්‍රයේ දිගෑරෙන්නේ නාටකමක ස්වරූපයෙන් එකින් එක එකින් එක යන ජවනිකා රාශියකින් ඒක ආරම්භ කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා අරුවචන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන කාලෙක ඉතාමත්ම සාධ්‍ය තත්වයකට දෙදුවා. දෙදුනාට පස්සේ තමයි ළඟ ඉන පස්තායවට කතා කරලා කියනවා ජේතවනාරාමයට ගිහිල්ලා සරුවචනගේ හිස පාල් මේ පාදය තමගේ හිස කියලා වන්දනා කරගන්න ඒ වන්දනා කරනකොට මතක් කරන්ඩ අනාථ පිටික සිතුවාට හොඳටම අමාරුයි. එහෙම නැත්නම් ආසන්නයි කියලා වේ මේ සිංහලේ කතා කරලා තියෙනවා. ඒ නිසා මේ බණ සකස් කරපු වෙලාවේ ඒ අපවත් වෙච්ච කේමානන්ද ස්වාමීන් වහන්සේ ඒක නම දැම්මේ ආසන්න බණ කියලා. ඉතින් ආසන්න බණ කියනකොට මේක ශෝකාන්තික මූණොරක් තමයි ඇති කරලා දෙන්නේ. මැරෙන්න ආසන්න වෙනකොට මම හිතන්නේ මේ කට්ටියට හොඳයි. මේ කිට්ටු වෙලා ඉන්න කට්ටිය ඒ නිසා මේ ආසන්න බණක් කියන එක හොඳයි පාන්තු කුල දෙනවට වැඩි. පාන්තු කුල දෙන්න වෙනවා ඒක liver එකක් තමයි. කෙසේ නමුත් එදා තිබිච්ච චාරිත්‍රයේ බලන්න තමයි හොඳටම අසනීපයි. ඒ වගේම හොඳටම අන්තිමයි අපි කියන්නේ තාසන කියන්නේ ඒකයි. ඒ කැපකාරයට කියන සඳහන් කරලා පිළ රවචනන්ගේ පාදයක සිරසින් වන්දනා කරන්න. වන්දනා කරලා කියන්නේ අනාථ බින්දු සිතුමට ආසන්නයි කියලා. කියලා ඒ ළඟම තියෙනවා සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ වැඩ ඉනකොට ඒකට ගිහිල්ලා අර විදිහටම උන්වහන්සේගේ පාදය සිරසින් වන්දනා කරන්න වන්දනා කරලා කියන මම ආරත් පිරිසුත් මා වෙනුවෙන් මේ වන්දනාව කරන්නේ අනී කර්මා කළ වඩින්නේ කියලා. අනාථ පින්නික සිටුමාලිකාට වඩින්නේ කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් පෙන්නලා දෙනවා බුදුහාමුදුරන් තියෙන ආචින්න ධර්ම වගේ. නැත්නම් නිත්‍යවතා පවත්වපු ධර්මතාවයක් වගේ. අනාථ පින්නික සිටුමා ගාවත් පුදුමාකාර ධර්මතාවයක් තිබිලා තියෙනවා. බුදුම සංවේදී සර්වචනාතට කරදර කරනවා. නිසා කවදාකවත් ළඟට ගිහිලා බණපදයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ. සර්වචනසේ ළඟට යන්නේ එකත් ලොකු දෙයක්. හැබැයි ඒ වෙනුවට සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේගේ ඒ අඩුව පියවගන්න. මෙතනදී ඒක තමයි වෙන්නේ. සර්වචනසේගේ පාදයේ සිරසින් වන්දනා කරන්න. මේ වන්දනා කරන්නේ අනාථ වෙන්නික සිරසුමා වෙනුවෙන් බව මතක් කරන්නේ මතක් කරලා ළඟ තියෙන තැනදී ඉන්න ළඟ තියෙන කුටියේ ඉන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වන්දනා කරලා කරුණාවෙන් අනුකම්පාවෙන් අනාථ බින්නික සිටුමාලිකාට වඩින්න කියලා කියන්නේ. ඉතින් ඒ විදිහටම අර ගිය කැපකාරයා කාරණා විශ්ල කරාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සිවුරු පෙරවගෙන පාත්‍රය අරගෙන පත්කඩෙත් අරගෙන යන ගමන් ආනන්ද සාංශ මතක් කරනවා මෙන්න මේ කාරණාවක් තියෙනවා අපි යන්න ඕනේ අනාථ පිටික සිරිසුමාලකට කියලා. ඒක ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේත් පච්චාසමනව. ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන්ට පසුපස ගමන් කරන සමණේ පිටියට ගමන් කරනවා. ගමන් කරාට පස්සේ සිරිසුමා ඇතුළු ගෙයි ඇතුළු කපඩක් අමරේක ආසන්නව උත්පලව මරණාසන්නව ගත කරනවා. ඉතින් මේ ස්වාමීන්ලා දෙන වැඩියෙන් පස්සේ වන්දනාවට වාඩි වෙන්න සපහසක් සලසලා සැප දුක් විමස. සාරිපුත්‍ර සාංශය අහනවා කමනියම් ජීගහපති යාපනිය කිමිට ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කියලා. නමේ වන්තේ කමනියම් නයාප. සංස්තරන්න බෑ. යැපෙන්න බෑ. කියලා ඒ තමයි තියෙන දුක නැත්නම් වේදනාව විස්තර කරනවා හරියට ඔළුව වටේ උඩ කඹයක් දාලා තිරින්ගයකින් තද කරන්න වගේ ඔළුවට එන වේදනාව. හරක් කපන කැත්තකින් බඩපලල බඩ ඇතුලේ කරකවන වගේ chance බඩෙන් එන වේදනාව. මුළු ඇඟෙන් එන වේදනාව වැඩි වෙන මිසක් අඩු වෙන්නේ දරන්න බෑයි කියන. ඉතින් එතකොට අපි දැනට මේ අවුරුදු 2600 අහුවෙලා ගත කරන අපි හිතනවා යනාත් පිළිගු සිතුමා වගේ සර්වඥාන්සේ අසුර කරපු තාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ අසු කරපු ඒ වගේම සෝවාන් මාර්ගප්‍රස්ත උපාසකෙකුට මේ විදි අවසාන අවස්ථාවක දරා ගන්න බැරි. ඉවසා ගන්න බැරි. යැපෙන්න බැරි වගේ දුකක් පැමිණීම අපිට හිතා ගන්න බෑ. අපි දන්නේ මේ සෝවාන් කොට ඇගේ රැස්වි දෙන්න ඕනේ, උඩින් යන්න ඕනේ. එහෙම නැත්නම් අර අර මේ අර ආශා මේ ආශ්චර්ය ධර්ම තියෙනවා අපිට දුක එන්න බෑ. ඒ තරම්ම අපි හිතාන ඉන්නවා මේ භාවනාව මැජික් එකක් කියලා. භාවනා කරන කෙනාට දුකක් එන්නත් බෑ ළඟින් ගියත් දුකක් එන්න බෑ අල්ලපු ගෙදර එක්කනට දුකක් එන්න බෑ කියලා තන තමයි බලන්නේ. ඒත් මේකේදී අනාල්පිස්මා කරන මේ ප්‍රකාශය ඉතාමත්ම පැහැදිලි මොනම විදිහකින්වත් දරන්න බෑ. මොන විදිහකින් යැපෙන්න බෑ. ඔළුවට තියෙන තිරින්ගියක් කියලා කද්ද කරනවා වගේ හරක් කපන කැත්තකින් බඩ බලනවා වගේ වේදනාවක් තියෙනවා. ඉතින් එතකොට තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අරතරන් දරා ගන්න බැරි අරතරන් වේදනාවේ විවසා ගන්න බැරි කෙනෙකුට කරන ධර්ම දේශනාව විපස්සනාට හුරු මිසක් ආස්වසන සුළු එහෙම නැත්නම් මේ ඉන්න මරණසන්න අවස්ථාව නොසලකා කරන එකක් වගේ. ඕන කෙනෙක් හිටියොත් ඒ වෙලාවේ කරන්න හදන්නේ ඒ අස්වසන්න පිළිටියක් කියලා පවන්සල්ලා පිළිත් නුල ගැට ගහගෙන තමයි. නමුත් මේ දේශනා කරන ධර්මයේ එහෙම මරණ දන්න වෙච්ච නැතුනම් බැරිත් තමයි ඉන්නේ. එහෙම ඉන්න අපටත් තේරෙන්නේ නැත්තම්. ඉතින් ඒ වගේ තීර්ණාත්මක අවස්ථාවක ඉන්න කෙනෙකුට ඒ වගේ බණක් දේශනා කරනවා කියන එකත් ශෝකාන්තයක් වගේ වෙයි. ඉතින් අපි කීවත් මේ සූත්‍රය අපටත් තේරෙනවා මේකේ පූර්ණත්වයකට යන්නේ ගැඹුරකට යන්න බැරි තරම් ගැඹුරක් තියෙනවා. අර වගේ Tamanට දරන්න බැරි, යැපෙන්න බැරි තරම් කියාගෙන ඉන්න කෙනෙකුට මේ කරන දේශනාව විශේෂයෙන්ම සාකපුත්තු සාසිතේ දේශනාව අපි කොහොමනම් මේ සමාජයේ පවතින ආචාර ධර්මයන්ට සාධාරණීකරණය කරන්නේ කියලා. ඉතින් ඒක අපි පැත්තක තියෙන්නේ. ඒක මේ මතු කරගත්තා. අපි පැත්තක තියලා. අපි උත්සාහ කරන්න හදන්නේ මේ සාරිපුත්‍ර සාන්ති කියව එක අපිට අනාථ වෙන්නේ සිරිතුමාට වගේ මරණා දන්න නැති වුණා. අපේ බඩ දැනට අර කපන කැත්තකින් කපන්න නැති වුණා. අපේ උඩට තෙන්ගියක් දාලා තද කළ නැති වුණා. මරණා සම්ම නැති වුණා. අපිට තේරුම් ගන්න පුළුවන්. අන්තිම මේ සූත්‍රයෙන් බලාපොරොත්තු වෙන එක තමයි. ඉතින් ඒකකොට සාරිපුත්‍ර සාන්ති මේ සල්ලාපේ සමාප්ත කරලා සැප දුක් විමුක්තිය සබත් ඉවරුනාට පස්සේ කෙලිම උපදේශ පන්තියක් දෙනවා සීල ශික්ෂාවට නෙවෙයි. සමාධි ශික්ෂාව තියෙන කෙනෙකුට ගැළපෙන ප්‍රඥා ශික්ෂාවට ගැළපෙන ප්‍රඥා ශික්ෂාවට ආමන්ත්‍රණය කරන උපදේශ ටිකක් මේකේදී. ඉතින් ඒක අපි උත්සාහ කරනවා දැන් මරණාසන්න නැති තාම අරකින් විදිහේ දරා ගන්න බැරි තරම් දුකටපත් වෙච්ච නැති අපි කරන මේ භාවනාවට නැත්නම් මේ කරන මේ උත්සාහයේදී සත්‍ය වැඩිමේදී අපිට පුළුවන් ද ඒක පාවිච්චි කරන්න. තස්මාතියේ ගාපති වංශිකිත බහිනං ගාපේ ගෘහවතිය. දැන් මැරෙන්න යන්නේ දරන්න නම් බැරි, ඉවසන්න නම් බැරි. මෙන්න මේ විදිහට හික්මෙන්නේ කියලා කියනවා. ඒක ඇත්තටම හික්මීමකට උපදෙස් දෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. නමුත් මේක තමයි සාර්ථක සමාජයේ උගන්වීම් ක්‍රමය නැත්තම් අනුවර්තනසේ උගන්වීම් ක්‍රමී ධර්ම සීනාධිපති ස්වාමීන් වහන්සේ තව කෙනෙකුට දෙන උපදේශය. මෙන්න මේ විදිහට හික්මෙන්නේ කියලා හරියට මේ වැරදි කරපු කෙනෙකුට දඬුවම් දෙන්න වගේ දැන් ওই හික්මීම කියන වචනේ පාවිච්චි කරන්නේ එහෙමනේ වැරදි කරපු කෙනෙකුට දඬුවම් දීමක් වශයෙන්. න චක්කු උපාදිස්සාමි නච මේ චක්කු විඥානං චක්කු නිසිතං විඥානං භවිෂ්‍යා භවිෂ්‍යති इति එවං හිතේ ගාවති සීකිතබ්බා රූපතිය මම ඇහැ උපාදාන කරගන්න නොගන්නෙමි මට මේ ඇහැ නිසා ඇහි විඥාණය පහළ නොවේවා කියලා ඉක්මෙන්දී කියනවා. ඉතින් මේක අපි කොයි පැත්තෙන්ද තේරුම් ගන්න. ඉතින් මේ පරිච්ඡේදය දිගට යනවා න සෝතං උපාදේශාමි නච මේ සෝත නිසිතං විඥානං භවිෂති इति න ගාහණං උපාදේශාමි इति නච මේ ගාහණ නිසිතං විඥානං භවිෂති इति නච න ජීවහා විඥාන ජීවා උපාදීස්ථාමි ඉතිනතු මේ ජීවානි සිතං විඥානං භවිෂති इति න කායං උපාදීස්ථාමි इति නත මේ කාය නිසිතං විඥානං භවිෂ්‍යති න මනං උපාදීසාමීති න මනෝ විඥානං භවිෂ්‍යති කියලා මේ කියන ඇහ කන දිව නාසය කය මන කියන මේ අභ්‍යන්තර ආයතන 6 සම්බන්ධයෙන්ම මේ එක එකක් අල්ලගන්න එපා ඒව නැත්නම් උපාදාන කරන්න එපා මේවා මතින් විඥානය එහෙම නැත්නම් දිගින් දිගට දිගින් දිගට මේ මට කතන්දර ගෙවීමක් එහෙම නැත්නම් දිගට යෑමක් නොකරන්න හික්මෙන්නේ කියලා. මේ අධික වේදනාවක තව ස්වල්ප වේලාවකින් මරණාසන්නව තව ස්වල්ප වේලාවකින් මේ යන යෝගාවචරයට දෙන උපදේශය. ඉතින් ඒ වගේ අපි කවදා හරි මරනවා. අපි ඒ වගේම සර්වඥාන්සියක් දානවා. අපි මේ උපදේශයෙන් පිළිගන්න. අපිට කාටවත් ඒකට විරුද්ධ වීමේ හැකියාවක් ඇත්තේ නැහැ. අපේ ශ්‍රද්ධාව තියෙනවා. ඒතර අපිට පුළුවන්ද මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ සලායතනය උපාදාන කරගන්නේ නැතුව ඒ සලායතනයන්හි පහළ වෙන්නේ ඒ ඒ විඥාන නොවේවා කියන අදහසින් කටයුතු ඉතින් ඒක නිකන් හරි ගියොත් ඇහැ තිබුණට ඇහැ බදාගන්නේ අල්ලගන්නේ කන තිබුණට කන අල්ලගන්නේ නාසය දිව කය මන කියන මේ ආයතන අල්ලගන්නේ නැත්නම් මල ආහාසමාන එයිසා කියනවා මේ විදියට ඒ තමන්ගේ මේ සලායතන පිළිබඳව අල්ල ගැනීමක් කරන්නේ නැතුව ඒ මත විඥානයේ පාලන කර ගැනීම ඥාන විභාගීය සියදීන අසගනි. epistemological suicide කියලා. එදි මේ මරණ ලෙඩෙකුට මේ සාරිපුත්‍ර සංස්සේ දෙන උපදේශය තමයි මේ පැවැත්ම පිළිබඳව භවය පිළිබඳව එක රැහැනක පැවැත්මක් වෙනුවට හයකට කරලා කන දිව නාසය කය මන වශයෙන් කඩලා මේ එක එකක තියෙන බැඳීම දිහා බලනද ඊපස්සේ විඥානයේ මේකක් පදනම් කරගෙන මේකක ප්‍රතිෂ්ඨාව ලබාගෙන මේ කරන මායාව කරන්න දෙන්නවා මේකක්වත් විඥාණයට පදනම් වෙන්න දෙන්න එපයි කියන. ඉතින් අපි වගේ අර තරම් ආරම්භක වේදනාවක් නැති එහෙම නැත්තම් අභියෝගයක් ලක් කරලා නැති කෙනෙක් උත්සාහ කරා මෙතන විශාල ශික්ෂාවක් තියෙනවා. කොටිම කියනවා නම් බාර ගන්න බැරි විදිහේ ශික්ෂාවක්. මොකද අපි ළඟ තියෙන්නේ පුළුවන් තරම් කාම ලෝකය ගැන කතා කරගොත් අපි ඇහැට අඳුම් ගාලා ඒක ලස්සන කරලා එක එකනාගේ ආකර්ෂණ ලබා ගන්න බලනවා ඒ වගේ මේකට ලැබෙන රූප ඊට පස්සේ පරිච්ඡේදය විස්තර කරනවා. ඒ නිසා මේ ඇහැ අපි පිළිගන්නේ පැවැත්මේ ධාමත්ම දියුණු ඉන්ද්‍රිය වශයෙන්. උර්ගයා තමයි ගන්ධ සුවඳින් තමයි පණ වේරගන්නේ ආහාර හොයාගන්නේ ලිංගික ක්‍රීඩා කරන්නේ තමන්ගේ සාචරය හොයාගන්න. මොකද යාගේ ඇහැ ඉතින් පහළ මට්ටමකදී කුරලියාවේ ඉන්නේ තිරච්ඡානගතෝ තිරස්ස ඉන්නේ ඒ නිසා ඇහින් ඉතර වැඩ කරන්න බෑ. ඒක අලියට තැකේ. උඩ නාති විතරයි තියෙන්නේ. ඉතින් මේ මේ ඉඳුරංගෙන් ඇවිල්ලා මිනිස්සයා විතරයි දෙපා සතාවසෙන් ඉඳුරංගෙන් උඩම තියෙන ඇස් දෙකෙන් වැඩගන්නේ. එයා ඒක ආරස්සාවටයි ලිංගික ක්‍රියාවලටයි ආහාර සෙවීමේදී පුදුමාකාර විදියට හැවැරෙනවා. ඒක නිසා අපි හොඳට මාකට ප්‍රිය කෙනෙක් අපි මනාප කෙනෙක් දැක්කොත් අපි කියන්නේ යාමගේ ඇහි බබා වගේ කියන. ඒ තරම්ම ඇහ යම් වෙලාවක ඇහ නැතුණා නම් ඉතින් ජීවිතේ කරන්නේ. ඒ තරමටම අපි මේ තාමත්ම සූක්ෂම ඉන්ද්‍රිය ඉතාම ඉහළ තැනක කියලා පාවිච්චි කරනවා. මේක භාවනා පැත්තෙන් බලනකොට එහෙම නැත්නම් කාමයාගේ ආධිනව බලනකොට අපිට වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ ඇයි? ඉතින් ඒ නිසා අපි කෙලෙස් වල තියෙන ආශාව නිසා අපි ඇහැට ආස අද තාක්ෂණයේ වැඩියෙන්ම දියුණු කරන්න හදන්නේ රූප තමයි. සටහන් වර්ණ වර්ණ සංඨාන දෙක තමයි දියුණු කරමින් තාක්ෂණය පුදු විදිහට දියුණු කරලා තියෙනවා. ඉතින් ඒක ලබන්න අපි ඇස් දෙක යෝගී පිළිසිතු ධානයෙන් බලනවා. මේක දියුණුව තාක්ෂණික දියුණුව මානවික දියුණුව ශිෂ්ටාචාර දියුණුව දැනුමේ දියුණුවක් කියලා තමයි කරගෙන යන්නේ මොකද අපිට ඔය හැ විතරයි කියන්නේ සර්වඥාන් මාර්ගයට පහක් තියෙනවා දීප්ති චක්ක ආදී ගොඩක් ඒවා එකක්වත් එළියට එන්නේ මේ අපි මේ මේ සාමාන්‍ය මේ මසැසට ගල් කරන්න ගත්තා ඉතින් අපි වැඩිම උදේ ඉඳලා හඳ වෙනකන් ඇහත් තොප කර කර බලාගෙන ඉන්නවා. ඇහැට පේන දේවලුත් ගරු කරනවා. අපි ප්‍රියයන්ට මේක තව වැඩි කරලා දෙන්න උත්සාහ කරනවා. හොඳට දැනීම ඇහැ පිළිබඳ කරන්න. ඉතින් ඒ ලෝකෙක ඇත්තටම කියනවා නම් ඇහැ අල්ලගන්න එපයි කියලා කියන්න වෙන්නේ මාරාන්තික ලෙඩකට විතරයි. පණදීන කිසිම කෙනෙක් මේක අහන්න කැමති නැහැ. මොකද මේ මාරාන්තික ලෙඩ දන්න දා පොඩ්ඩකින් කොහොමද අල්ලගත්තා නැගත්තෝ කට ඇරෙනවා. ආයෙ ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒකද මෙතන මේ සාරිපුත්‍ර සාන්තිය සඳහන් කරන්නේ නැත්නම් මේ අනාථපිණ්ඩික සිටුමාට දීපු මේ බණ හරහා අවුරුදු 2600කට පස්සේ බණහන අපරාධ පණිවිඩයක් තියෙනවා. අපි දන්නවද ඇත්ත ඒක අරගෙන ඉන්න වෙලාවක කොච්චර කෙලෙස් උපදිනවද? ඒ ඇපිනවීම පැත්තක තියෙද්දී ඇහෙන් තමයි වැඩිම කෙලෙස් උපදින්නේ. ඒක නිසා ආධුනිකයෙකුට පාලනය කරන්න බැරිම ඉන්ද්‍රිය ඇහැ. හැබැයි සර්වඥාන්සේ බණ පටන් ගන්නෙම ඇයි. නචක්කුම් පාලි ස්වාමීන් තුමේ චක්කු නිසිත විඥාන භවිසති ඒ වගේ ගාපති සික්කිතාපා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි අපේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා අපි යම් වෙලාවක භාවනා කරන්න ගියාට පස්සේ අපි කිව්ව තරඤ්‍යගතව අරුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියලා ඔය ඇහැ වහනවා වෙනුවට කරන වැඩක් තමයි තියෙන්නේ. අපි මේ විශාල දේවල් සහිත ගමෙන් නගරයෙන් නියං ගමෙන් රාජධානිමයි. අවිලා කැලේට ගියායි කියලා කියන්නේ ඇහැට ඉතර ඉතර ප්‍රිය දේවල් නේ. එතරම් අත්‍යවශ්‍ය දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ කාම ගවේෂී පුද්ගලයෝ රමය වණේ කැමති වෙන්නේ කම්මනීයානි වනපන්තානි නතී ගාම ගවේ නතී කාම ගවේ කාම ගවේසින් හරි කැමති ඇසදී අත්ව කැමති ටයිම් ස්ක්වයරකට ගියා නම් අන්නා මුළු උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකේ ටෙලිවිෂන් තියෙනවා බිත්ති සයිස් එකේ කොයි එක බලනවද කියලා දන්නේ නැහැ ඉතින් ඒක දිහා බල බල ඉන්න හරි ආසයි ජීවත් වෙනකොට ඒක පොඩ්ඩකට හරි ගිහිල්ලා ඉන්න අපා ඒ තරම් දේවල් එකේ තියෙනවා කියන දෙකෙන් බල්ල ඉවර කරන්න බැරි දෙයක් ඉතින් ඒ අරණ්‍යගත වීම රුක මූලගත වීම ශූන්‍යාකාරගත වුණාට පස්සේ අපි යම් කිසි කෙනෙකුට කිව්වොත් භවනාව සාර්ථක වෙනවා ඇහැ වහගන්නයි කියලා. ඒක කෙනෙකුට හිතා ගන්න බෑ. ඒක කියන්නේ කො ඇස්ති වහගෙන බලන්නේ. වබ්‍රන්ද එතකොට විතරයි අපේ ඊගාව ඇරෙන්නේ. මනස මනස වහගත්තේ නැත්තම් අපි ඉන්නේ කොච්චරක්ද ඒ නිසා අපිට කියන්න පුළුවන් ඇත්ත කරගෙන ඉන්න වෙලාවල් වල සතිය පිහිටවීම හරිම මොකද මේ ඇහෙන් පේන දේවල් වලින් අනින බිම පිස්සු ඇති වඳුරෙක් වගේ. ඒ නිසා කෙනෙකුට පුළුවන් නම් ඇහෙන් මේ උපදින කෙලෙස් පිළිබඳව දෙන මේ උපදේශය අහලා ඇත් දෙක වහගන්න එක සීලයේ උසස් සීලයක් කියලා පිළිගන්න. උලකට කියන්නේ. ඔක්කොටම ඕනේ මේ ඇත් දෙකෙන් බුදු පිළිම දකින්න. ඇත් දෙකෙන් ඉන්දියාවේ ගිහිල්ලා මේ අනිවාර්යෙන් බැලිය යුතු ස්ථාන හතර බලා ගන්න පුළුවන් නම් අප්පා. ඊට වෙඩි විනක් ඇත්තේ. බලාගෙන ඉන්නවා කොච්චරගෙන මතු බුදු වෙනයිති බුදු ආරෝ බලන්නත් ඕනකම තියෙනවා. දැකීමේ තියෙන රුචිය. ඉතින් මේ කොල්ලෙක් කෙල්ලෙක් බලන්න ගියා කිව්වා මොකද කියලා. කෙල්ලෙක් කොල්ලෙක් ගියා බලන්න ගියොත් ඕකම තමයි. නමුත් කියනනේ මයි තුන්දාන බලන්න තියෙන ආසාව වෙන එක. ධාතුන් වහන්සේලා බලන්න තියෙන ආසාව වෙන එක. ජයසිනමා බෝධිනාන්ත බලන්න තියෙන ආසාව කොල්ලෝ කෙල්ලෝ වගේ කොහොමද කියලා කියලා. මේ ඇහි තියෙන මේ කඩප්පුලිකම මේ චප්පල ගතිය වංචනික ගතිය දන්නේ නැතුව මේ සදාචාරවාදයක් හදාගන්න තියෙනවා. ඒක නිසා කවදා හරි කාශ්‍යප දරුවචනාංශයේ දේශනා කරා වගේ අපි මේ ධාතු චේති පැත්තක තියලා ධම්ම චේති බලන්නකම් ධම්ම චේති දකින්න නම් ඇත්ත දෙක වගන්න. අපි ධාතු චේති බලන්න නම් ඇත්ත දෙක අරගන්න. චීන කන්නාඩි දාන්න. ඒක බලන්න ඕනේ කේශ ධාතුද, දන්ත ධාතුද, අකු ධාතුද, සරුවඥ ධාතුද. එහෙම නැත්නම් මේ ශාවක ධාතුක කියලා විශේෂඥයෝ ඔක්කොගෙම තියෙන්නේ මේ සාරීක දේවල්. නමුත් මේ ධාතු චේති වෙනුවට ධම්ම චේති වන්දනා කරන්නේ. ධම්ම චේතින් සමුස්සෙත්වා නිකුතෝ කස්සපෝ මුනි කියලා කියලා තියෙනවා. මේ ඇහෙන් දැකිය යුතු දේවල් වලට දේවල් තියෙනකන් කවදාකවත් ධර්මයේ දකින්න කියන එකයි කියන්නේ. ඒ නිසා කොයි වෙලාවක හරි මේ ධාතු චේතිය වෙනුවද ධම්ම චේතිය වන්දනා කරන්න අපි යන්න නම් මේ ඇහ වහන්න ඕනේ කියලා කිව්වොත් මම දන්නවා මෙතන ඉන්න කට්ටියගේ 90ක් විතරමයි තිබුණේ කියලා. මොකද මේ පින් කරලා බාගත්ත ඇහැට මේ හොඳ හොඳ දේවල් පෙන්වන එක තමයි අපි කරන්නේ. ඉතින් ඒ ලෝකෙක මේ දේශනා කරන්න කරන්න වුණොත් න චක්කුම් පාදී ස්වාමී නැත්නම් මේ චක්කු නිසිතා විඥාන උපාදී භවිෂ්ඨති ඉති වංහිතේ ගාවති සික්කිතබ්බන් කියලා මරණාසන්න කෙනෙකුට තමයි ගැලපෙන්නේ. මොකද අපොඩි ගෝණ පැත්තේ වෙනවනේ. සමහර වෙලාවට මරණයට පස්සෙත් පැත්තේ ගැලලා තියෙනවා. ඒක සාමාන්‍ය වහන. ඒ නිසා දෙමළ මිනිස්සු කහ ගුලියක් තියෙනවා ඇත්තේ. සිංහල මිනිස්සු ඇත්තේ වහනවා පඩි පිට ඇඟිල්ලෙන් අදිනවා දීලා මාපට ඇඟිල්ලෙන් අර මිනිහ ඇත්තේ කරලා තිබ්බම බලහින් ආයෙත් බයයි. පණ තිනකොට නම් ඇත්තටම ආනනොත් ඒක මහා අමාරු දෙයක්. ඉතින් මෙතන මේ සාරිපුත්‍ර සාංශේ මත සඳහන් කරන දේ අපිට තේරුම් අරගන්න පුළුවන් භාවනා කරනකොට නැත්නම් උපදේශයක් වශයෙන් ගන්නකොට තව ඉන්ද්‍රියකට සාපේක්ෂව එහෙම නැත්නම් කියනවනම් අපේ මූල කර්මස්ථානට සාපේක්ෂව එහෙම නැත්නම් පණවා ගන්නලද අරමුණට සාපේක්ෂව අපිට පුළුවන් මෙතන සම්සන්දනාත්මකව මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරන දේ ගැන හැඟීමක් ඇති කරගන්න. මේ සංදර්ශන දෙකක් අපිට ගන්න පුළුවන්. කවුරු හරි සක්මන් භාවනාවට ගියයි කියලා හිතුවොත් ඒක න දන්නවා සක්මන් භාවනාවදී අපි කරන්නේ මේ කයේ තියෙන ඔබේ එහෙම නැත්නම් කයේ තියෙන සංවේදීතාවයේ මත විශේෂයෙන්ම පයි පොළවේ තියෙනකොට පොළවේ තියෙන මේ පඩවි ධාතුවේ තියෙන කක්කලත ලක්ෂණය කර්කශ ලක්ෂණය මේ පායට වදින හැටි දැනගැනීමෙන් පියවර කීයක් තියන්න පුළුවන්ද කියන එක තමයි අපි සක්මන් භාවනාවේදී සතිය මානසිකාරය භාවනාවේදී උන බලන්නේ. ඒ නිසා ඒක දන්නවනම් සක්මනේදී මනස්කාරය යොදවන්නේ කයේ උපේට නැත්නම් කාය ප්‍රසාදයට ඒක බාහිර පටවි ධාතුවත් එක්ක කරන ගනුදෙනු නැත්නම් ස්පර්ශය නැත්නම් මේ සම්බන්ධතාවයයි සතිය පිහිටයයි කියලා කියන්නේ භාවනා හරියයි කියලා කියන්නේ කියලා එයා දැනගෙන නැත්නම් මේ කමටහන් සුද්ධ වෙලා මේ සක්මන් කර කර ඉන්නකොට වර එක මේ කාය විඥානේ තිබුණ හිත එක පාට චක්කු විඥානෙට පයි. එහෙම නැත්නම් ඇහැට රූපයක් පේන. එතකොට මේ යෝගාවචරය දන්නවනම් මගේ හිත මගේ සතිය මනස්කාරය මූල කර්මස්ථානයේ තියෙන තාක්කල් එහෙම නැත්නම් කියනවනම් පොළවේ හැප්පෙන තාක්කල් මගේ හිතේ කෙලෙස් නැහැ. හැබැයි දැන් මේ පිට ගිය ගමන් චක්කුණා රූපත් දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති යමනාපං කියලා එහි මේ කාය විඥානයේ නිතික පාඩ චක්කු විඥානයේ ගිය ගමන් මේක හැඟුම් උදාහරණවා නුපන්න උසල් රාශක් උපදීනදී ඒ නිසා චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතම් විරන්තං උපජ්ජති පාපකාක්ෂල ධම්ම කත්ත සංවරය ආපයි. රක්කති චක්කුන්ද්‍රය. මේ පයේ විදිමින් ගත කරන ඉන්නේ ගත කරන යෝගාවචරයගේ හිත ඇහැට පැන්නයි කියලා හිතන අවස්ථාවක් අපි මේ ගන්න. නික්ලේශී අරමුණක් තිබියදී ගෝචරාජ්‍යත් අරමුණක් තිබියදී හිත එනතරකට පයින්. අපි මෙතන ගන්න පණින්නේ ඇහැට කියලා. ඇහැට පයින්නකොටම එතන ඇති වෙන සටහන හෝ වර්ණය නිසා චක්කු විඥානයේ සෝත කාය විඥානේ චක්කු විඥානක් වඩපත් වෙනවා මෙන්න මේක මූල ධර්මයෙන් අසුවිරු ඥානය පසින් දන්න යෝගාවචරයට යන අපි හිත දන්න නැත්නම් මේ බණ කියන දැනගන්න තමයි මේ කාය විඥානේ හිතපන් කියලා කිවිසගෙන සක්මණේ ඇවිදින යෝගාවචරය ඒ සක්මණේ ඉන්නා තාක්කල් සතිය පාත්තන තාක්කල් වමෙන් දකුණින් අපි පිළිගත්තොත් ඒ හිතේ කෙලෙස් නැහැ කියලා. අපි දන්නවා ඒක තිබියදී හිත පිට පැන්නා. එන්නේ හිත ඇහැට ඇහැට ගියාට පස්සේ ඒකේ විස්තර අස්තර විස්තර ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න බලන්න දැන් නූපන් අකුසල් පහලයි. එතකොට අනේ මගේ හිත ඇහි ඇහැට නොයාවා. ඇහි විඥානේ පහළ නොවේවා. මගේ හිත නැවතත් පයට ඒවා. ඒක කාය විඥානයක් වඩපත් වේවා කියනක හික්මීමක් වශයෙන් භාවනාවක් වශයෙන් සතියක් වශයෙන් මනසිකාරයක් වශයෙන් අප්‍රමාදයක් වශයෙන් කටයුතු කරන්නට නම් ඒ යෝගාවචරයට අනී මගේ හිත ඇහි නොවේවා අනී මගේ හිත ඇහි විඥානයේ මත දිගින් දිගට නොයාවා කියන එක දැනගන්න කියන එක යෝගාවචර පිළිඅරගන්න කියලා මම හිතනවා. මොකද මේ යෝගාවචර දන්නවනම් මගේ හිත දිවිසගත් ආරමුණේ උපචරජ්‍යත් ආරමුණේ ඉන්නා තාකල් ක්ලේශ වෙන්නේ. ඒ වෙනුවට සත්‍ය ආදී ගුණ ධර්ම වැඩෙනවා. මානසික කාර්ය වැඩෙනවා. එහෙම නැත්නම් භාවනා වැඩෙනවා. ඒ වෙනුවට මේ හිත පැදුරටත් නොකියන. ඉඳපු ගමන් ඇහි පහළ. අන්නේ පහළ වෙන වෙලාවේදී ඒ යෝගාවචරයට මේ මිත්‍යක් වෙලා තිබුණු මේ නික්ලේශී චිත්ත ප්‍රවෘත්තිය මේ අදිසිය පිට පිට යෑම නිසා හැට යෑම නිසා දක්න රූපේ නිසා නැවත පහළ වෙන්න ඉඩ තියෙන නූපන්න කුසල රාශිය පිළිබඳව දන්නවනම් එතින්දි කියන්න පුළුවන් අනේ හිත ඇහි පහළ නොවේවා ඇහි පහළ වෙච්ච හිත මට ප්‍රිය වෙලා ඒකට පොහොර දාන්න ඒකට ආහාර දාන එකක් නොවේවා කියන එක නම් මම හිතනවාට මරණාසන්න වෙලාවේදී ඇහැට හිතන යාවායේ හිත විඥානයේ පහළනවට වඩා මේ වගේ නිදර්ශනයක් දෙනකොට තේරුම් ගන්න පුළුවන් කියලා. ඒක බුදුජානනාථේ පැහැදිලිවම ඉන්ද්‍රිය භාවනා සූත්‍රවල එහෙම නැත්නම් අනිකුත් සූත්‍ර රාශියක සඳහන් කරලා තියෙනවා. මේ හිත එළියට ගිය ගම ඇහි නැත්නම් වර්ණ සංතානෙට ගිය ගමන් අර මෙතෙක් කල් තිබුණු භාවනා මානසික කාර්යය කැඩිලා එක දිගේ කලබල කතන්දර හදන කුමරියක පාසල බසලුනා කුමර බඹසර අසපුවේ මා තම වැඩි හිටි දහන පිටුලා එතන තියෙන මේ සෝත විඥාන මේ කුමාරිකා දැක්කට පස්සේ අර කුමර බඹසරත් කැඩෙන්නේ වගේම තමයි ඊට ඉස්සලා ඉන්න බබසට රකින්න කුඩියක් තිබ්බා නම් වඩන කර්මස්ථානයක් තිබුණා නම් පේන්න තියෙන මේ කුමාරයක් නෙවෙයි යක්ෂයක් ආවේ කියලා. ඒ මොනවා නම් අම්බෝ පෙරපිනට ලස්සන කුමාරිකාවක් ඇවිල්ලා මගේ හිත පෑරගත්තා. එතින් මේ දෙකේ තියෙන මේ සාහිත්‍යම රසය එනත මේ හාරිපුත්තු සාංශි නැත්නම් මේ බුද්ධ ඥානන්තේ පෙන්වන්න හදන ආධ්‍යාත්මයක් ගත්තොත් කලින් අරමුණක් නොතිබීච්ච භාවනා නොකල සීල ශික්ෂාවක් නැති කෙනෙක් දකින ලස්සන රූපයක්. කලින් අරමුණක් තිබීච්ච සීල ශික්ෂාවක් තිබීච්ච වඩලද කර්මස්ථානයක් තිබීච්ච කෙනෙක් දකින ලස්සන රූපයක් අතර කළු සුදු වෙනසක් තියෙනවා. ඔය දෙකේ දෙබිඩි චරිතයක් අපි ළඟපාන. ද්වාරයක ඊටාමත්ම සදාචාර සම්පන්නව අර මූල කර්මස්ථානයේ තියෙන හිත ගෝචරජ්‍යතු අනිත්‍යයේ තියෙන හිත අපි අගය කරනවා. ඒ අපේ සදාචාර දුමිනිය ඇතුළේ ඉන්න එක. ඒකී. නමුත් පැදුරක් නොකිය අර දැකපු රූපය අභිරමණය කරන අවස්ථාවලු කොච්චර දෝ කාලයක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් හීනෙකදී ওই කිසිම සදාචාරයක් නැහැ. හීනෙකදී පේන්නේ අනිත් පැත්ත. ඒ වගේ වෙලාවල් වල මේ සීල ශික්ෂාව ඉක්මවලා ගිහිල්ලා තාම හික්මවන්න යන්න එපා. අඩු ගන්න මේ දෙක වෙන් කළ දැනගන්න පුළුවන් කමක් තියෙනවා. එක්ක සුතමේ වතේ නැත්නම් චින්තාමේ වශයෙන් මට මෙතෙක් කල සක්මන් කරමින් මගේ හිත නික්ලේශී නිර්මල අරමුණක හිටියා. එක පාරට හිත ඒ මම කියලා නෙවෙයි. නමුත් හිතේ තියෙන චපල ගතියකට ඇහැට ගියා. එතකොට හොඳටම හැටේ හිත ගියයි කියන එක තමයි චක්කු විඥාන කියලා කියන්නේ. මේක කල් තිබුණ විඥානය කියන්නේ කාය විඥානය. සක්පංකරණය. මේ ගිය ගමන් මේ දෙක දැනගෙන න චක්කුම පාදිස්සාමීති න චමේ චක්කු විඤ්ඤාණ චක්කු නිසිතං විඥානං පාදිස්සාමීති කියලා කියන්න තරමට ඒ යෝගාවචර සාරිපුත්‍ර සංසේ නැතුව බුදුහාමුදුරු නැතුව ගුරුහාමුදුරු නැතුව තේරුම් ගන්න පුළුවන් නම් ඒකට කියන්නේ සීල ශික්ෂා ඒකට අර කියන්නේ ප්‍රඥා ශික්ෂාව කියලා. ඒතොත් මේ ප්‍රඥා ශික්ෂාව කියන්නේ රසලෝලී කෙනෙක් අතින් පැත්තෙන් බලනකොට රසන අඳුරන ගොරකේ. එහෙම නැත්නම් අරස රස කියලා බයිනවා. මේ ලස්සන රූපයක් දැකලා ඒක රස විඳින්න නැතුව මේ මිනිස්සයා මේ මොකද්ද කරන්න දැනේ භාවනා කරනවා කියලා අර නීරස අරමුණකට කයට සක්මනට හිත ගන්නවා. ඉතින් මේ මිනිස්යාට එයාගේ තමන්ගේ ආධ්‍යාත්මයට මුළු ලෝකෙම විරුද්ධ වෙ ඉන්නවනේ. මුළු ලෝකෙම කියන්නේ මෙච්චර ලස්සනක් දෙයක් තියෙන්නේ. මෙච්චර ලස්සන රූපයක් දැකලා තියෙන්නේ. තවත් උක අබිරමණය කරන්න නැතුව මොකද කරන්නේ? ආයසරයන් ගිහිල්ලා පයේ තියන්න ආදන් කොට. ආයසරයන් ගිහිල්ලා කාය විඥානේ තියන්න හදනකොට සාරිපුත්තු සාන්ති බුදුහාමුදුරුවෝ තනි වෙනවනේ. මගේ හිතත් ඡන්ද දෙන්නේ අර පැත්තටනේ. මගේ හිතත් වැදුරක් මුගිය කියන්නේ මේ රූපේ දක්ෂින කොහොඳයි. නැත්නම් රූපෙට ගියේ එක පෙරපිනක් කියන. ඉතින් අපි ඒක බැලුවොත් එහෙම නැත්නම් මේක නිකන් ගැළපෙන නිදර්ශනයක් නම් මේක අරගෙන බැලුවොත් මේ කයි, පයි, සක්මනේ ඊටපස්සෙන් අපි ගත්ත කොච්චර අහිංසක කොච්චර නියතමානී උත්සාහයක්ද ඒක සාර්ථක වෙලා තියෙනවා. අපිට පියවර හතරක් පහක් පයි හිත කියන්න පුළුවන්. එහෙම තියාගෙන ඉන්නකොට මේ පයේ තිබුණ හිත ඇහැට පරින්නේ මගේ වුණාකටද වෙන කෙනෙකුගේ වුණාකටද මගේ වෙන කෙනෙක්ගේ දෙන්නේ වුණාකටද නැත්තම් මගෙන් සහ වෙන කෙනෙක්ගෙන් පරිබාහිර හුදු අහම්බෙකින්ද කියන එක. නිවැරදි තැනක තිබිලා නිවැරදි තැන පෙන්නලා අඳුරලා දීපු තිබුණු හිතක්. වැරදි සයිට් තැනකට පැමිණේ ඒ වගකීම මගේ නැහැදිච්ච කමද නැත්තම් මම විශ්ින් කරගත්තා ඒ නැත්තම් ඒ පිළිච්ච රූපෙ තිබෙච්ච කෙලෙස් නිසා ඒ රූපෙම වාක්‍යයන්ට වල එතන කැකිල රජුගේ ජීවිතයේ තියෙන රූපේ වාක්‍යයන්ට වල එසේ මේ දෙන්නම එකතුවක් මම තා රූපේ එකතුවක් නැත්නම් මගෙන් සහ රූපයෙන් පරිබාහිර එකක්ද කියන එක අරගෙන බැලුවොත් ඕක ඔය හිතන තරම් ලේසි නෑ. දැන් හොඳටම අවංක යෝගාවචරයක් නම් යාර කියන්න පුළුවන් ඇත්තටම මට එහෙම රූප බලන්න ඕනකමක් තිබුණේ නෑ. නමුත් හිත දන්නේම නැතුව පිට ගියා. පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න මම පිට ඇරියයි කියන චෝදනාව තියෙන්න මේ බය. නැත්තම් කෙරෙන්නේ නෑ. යම් කිසි කෙනෙක් මූලධර්මානුකූලව දන්නවනම් මට ඒ මොනකමක් තිබුණේ නෑ. ගිය බව හැබැයි හැබැයි යෑමට දීපු තල්ලුව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්නේ මේ නචක්කුම් පාදී සාමි නච මේ චක්කු නිස්සං විඥාන භවිසති කියන කේ යටතට්ටුවක් අපි මේ කතා කරන්නේ යම් නික්ලේශී ආරමුණක හිත හික්මවාගෙන ඉන්න යෝගාවචරයේ ඒ පදනම කඩාගෙන සක්මන් කරපු යෝගාවචරේ ඒ පදනම් කරාගෙන රූප වර්ණ පත්‍යයටපත් වෙච්චාම ඒකින පශ්චාත්තාප වෙනවා. සී අපරාධි මගේ තිබුණ ක්ලේශීත ස්කෙලස් බවටපත් උනායි කියලා එයා වගකීම බාර අරගෙනයි කතා කරන්නේ. පිටේ යන මගේ මම මම මගේ මගේ ආත්මය කියලා. එහෙම නැත්නම් ඒකට හේතු වෙච්ච රූපෙට බලනවා. බලන භාවනා කරන තැනට ලොකුල් බං කර කර ඉන්නවා මගේ හිත ගැළුණා. මේ භාවනා මධ්‍යස්ථාන හදන මිනිස්සුන්ට බැරිද මේ හොල්මන් නැතුව භාවනා කරන්න හදන්න කියලා එයාට ඒකට හිත පිට යෑමට හේතු වෙන රූප ඔටු සාප කරන. එතකොටත් ඒ රූපෙට ආත්මයක් දෙන්නේ. න්යාවේ මගේ හිත කඩන. මගේ භාවනා කරනවා කියන්නේ. එතකොටත් දුරදි ගැන කතාවක් කරනවා. නිත්‍ය සුඛ සුභ ආත්ම tattකරනවා. දැන් මේ දෙන්නගේ එකතුවකින්ද මේ කෙලෙස් ඇති වෙන්නේ දෙන්නගේ පරිබාහිර. ඉතින් ඒක දිහා බලනකොට ඔය ඔය කියන වාද හතරම පොට්ටපාද සූත්‍රයේදී ඒ පොට්ටපාද බුදුරජාණන්සේ සඳහන් කරනවා. කියනවා මේ සංඥාග අභිසඤ්ඤා වගේන කතා කරනකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නෑ සාකච්ඡාවේදී අපි එක තුනා කුතුහල ශාලාවේදී ඒකට කට්ටියක් කියනවා මේ හිත මේ විදිහට මේ කයේ අයේ තිබුණ හිත ඇහැට මාරු වෙන අහේතු අප්‍රත්‍යයෙන් ඒක සිද්ධ වෙනවා. කිසිම හේතුවක් කාරණාවක් නැතුව ඒක සිද්ධ වෙනවා. තව කෙනෙක් කියනවා ඒක මේ බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මානසික බලපෑම නිසා මගේ හිත වෙන වෙන දේවල් වලට ගියයි කියලා. තව කෙනෙක් කියන සර්බලධාරී දෙවි කෙනෙක් නිසා ගියයි. තව කෙනෙක් කියන ඒක තමයි මගේ ආත්මේ මම ගියේ කියලා. මෙම හතරක් ඉදිරිපත් වුණා ස්වාමීන් වහන්සේ කෝකද ඇත්ත කියලා. ඒක බුදුරජාණන් සඳහන් කරනවා මේ හේතු අප්‍රත්‍යයෙන් උනායි කියන එක මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරනවා කියන්නේ නිවනක්වත් ශික්ෂාවක්වත් තියෙන්නේ නැහැ. ඒක නිසා මේ කිවිසගත්ත නික්ලේශී ආරම්භක තිබුණ හිතක් මේ දැන දැන දැක දැක මේ කෙලෙස්කට පයින්නකොට අපි ඒක ගැන පශ්චාත්තාප වෙලා හෝ ඒ අරමුණට දඬුවම් කරන්න ගියොත් හෝ අපි මේ කරන්න හදන්නේ තවත් කරද්දක් පටලවා ගන්න. ඒ නිසා අපිට මේ වෙච්ච තිද්දිය චිත්ත නියාමයක් කරනව කල්පනා කරලා බැලුවොත් එතන බුදුරජාණන්සේ විස්තර කරන මේ හිතේ ස්වරූපේ දිහාරම් කල්පනා කරලා බැලුවොත් සමහර තැන් වල තියෙන තියෙන ස්පර්ශයේ තමයි ඉස්සල්ලා වෙන්නේ ස්පර්ශින් පස්සේ වේදනා සංඥා සංස්කාර පහළ වෙනවා. නැත්තම් සංස්පත්‍ය වේදන වේදනපත්‍ය යම් වේදේති තං සංජානති යං සංජානති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති ආදි වශයෙන් පස්සේ ස්පර්ශයේ සිදුනාට පස්සේ මේ අයේ ස්පර්ශ බල බල හිටපේකනා එහි ස්පර්ශ බලන්න ගියාට පස්සේ ඒ යන වේදනා සංඥා සංස්කාර විඥානේ පහළ වෙනවා කියන්නේ. එහෙමනම් ඒ ඒ මූලධර්ම හැටියට කයි පයි තිබුණු අත්දැකීමේ පයේ තිබුණු වින්දනයට වැඩිය ඇහි තියෙන වින්දනයට හිතයන් එක සාධාරණයි. මොකද මේ පය හැම වෙලාවෙම දකින්න හරි කම්මැලි නිකන් පොළවේ ඇවිල්ලා තියෙන. ඒකෝට දකින්න රූපෙට එක පාට හිතයක්. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේම ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අපේ හිත එලිපත් දෙන බලලා වගේ. කොයි එකටද පණින්නේ කියන එක වේදනා සංඥා චේතවලින් පස්සේ තමයි ස්පර්ශ කරන්නේ. දැන් ස්පර්ශයෙන් පස්සේ නෙමෙයි වේදනා සංඥා සිද්ධ වෙන්නේ ස්පර්ශයට ඉස්සෙල්ලා කියලා. ඒ නිසා අපේ හිත දකින්නකොටම විනිශ්චය කළ ඉවරයි ස්පර්ශ වෙනකොට ඒක වේදනා සංඥා සංස්කාරත් වෙලා ඉවරයි. ඒ අනුව මෙහෙවන්නේ අපේ තියෙන විචිකම භූමියේ කෙලෙස් නිසා නෙවෙයි. පරිඋත්හාන භූමියේ කෙලෙස් නිසා නෙවෙයි. ආශය අනුශය කෙලෙස් නිසා. දකින්නකොටම සමස්තය දැකලා තමන්ට අදාළ දෙයට එක පාරට හිත ගෙනියනවා. ගේන උපනිෂේ සම්පත් වල හැටියට රුචි අරුචිකම් වල හැටියට පෞෂත්ව ලක්ෂණ වල හැටියට අපේ තියෙන ආසියනුසේ හැටියට. ඒක නිසා එතෙන් ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි ඉස්සර කර ප්‍රාර්ථනාවක් අනුව අපි කරන ගිය බැහැ අනුව අපේ ජීවිතේ නැහැදිච්චකම අනුව හිත පිට ඉතින් යන්නේ. යන්න ඉස්සරලම දැන් හිටපු අරමුණ සහ ලබන්න තියෙන අරමුණ පිළිබඳව වේදනා සංඥා සංස්කාර පැත්තේ විනිශ්චය වෙලා කියනවා ඒක මේ පේන වීතිකම කෙලෙස් වලින්මයි. භාවනා කරනකොට දැනෙන පරිඋත්ථාන කෙලෙස් නිසා නෙවෙයි ඊට යට තියෙන අබ්බැහියකින් හීනූලකින් ආසේනානකින් අනුශේ ධර්මයකින් යටලා යනවා. ඇදලා ගියාට පස්සේ ඒක මගේ කියන්නත් බෑ මගේ නොවේ කියන්නත් බෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට විශාල අරමුණු රාශියක් දුන්නු. ඒ අරමුණු වලින් එකක් විතරයි නම් ගන්න පුළුවන්. ඒ ගන්න එක තීන්දුව කරනවා 10 දෙනෙක් ගත්තොත් 10ක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ නාගේ ආශය අංශයේ ධර්ම වල හැටියට ඒකට කියනවා ස්වභාවික වරණය natural selection. ඒ කියනවා ඉබේම ඒකට ඇදලා. ඒ ඇදලා අනේක යාගේ සාහජය. යාගේ ස්වභාවය. යාගේ ධම්ම ගතිය. යාගේ කර්ම ශක්තිය. යාගේ ආශය අංශ ඥානය. ඒකට යා වග කියන්න ඕනද නැද්ද? මිනිස්සු කෙරුවොත් ඒ විදිහට ස්වභාවයෙන්ම ස්ත්‍රියව පුරුෂයෙකුට දාන. පුරුෂයෙක් ස්ත්‍රියට එක්කෙනෙක් මස් මාළුවට ඇදලා, එක්කෙනෙක් එළවලුවට ඇදලා, එක්කෙනෙක් බීඩි බොණ්ඩ ඇදලා, එක්කෙනෙක් චුයින්ගම් කන්න ඇදලා. මේ ඇදලා යන දේ පුද්ගලයාගේ සචේතනික සවිඥානික තීන්දුවක්ද එමෙන්න අචේතනිකවම සංසාරගත දෙයකට ඇදලා යන දෙයක්ද එහෙම ඇදලා යනවා නම් මේ පුද්ගලයාට ඒ කරපු වැරද්දට දඬුවම් කරන්න වටිනවද මෙන්න මේ ප්‍රශ්න දිහා ගත්තාම මේ ග්‍රහය අරන් යන යාමක් තමයි මේකේ තියෙන්නේ. යම් ප්‍රමාණයක්. ඉතින් ඒකට නිදහසට කණු දෙන්න පුළුවන් ඒකට. හේතු කණු දක්වන්න පුළුවන්. අපි පහින් ඇවිදගෙන ඇවිදගෙන යනකොට නේද ඇවිදින ඇවිදින පියවරක් පාසා මේ හිත පීඩවන්න ගන්නකොට මානසිකාරයේ තියෙනකොට ඒකට එළබ හිතේ නැත්තම් නැත්තම් ඒක සමාදන් වෙන්නේ නැත්තම් ඊවර තියන්න තියන්න 1 2 3 4 5 6 7 8 වෙනකොට ඒක තියෙන ආසාවෙන් එන්නේ අඩු වෙනවා එහෙම නැත්නම් ඒ පාවෙම එන්නේ වැඩි වෙනවා නීලතරම එන්නේ වැඩි වෙනවා මොකද අපේ හිත විවිධ දේවල් බැලීම හරහා දියුණු වෙච්ච පරිණාම වෙච්ච හිත නිසා එකම දෙයක් දිගට පෙන්නකට යනකොට ඒ පෙන්නන දේ ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අරමුණ එපා වීම, නීරස වීම, බය පහළ වීම, චකිතේ පහළ වීම, සැක පහළ වීම, අනතුරුදායක ගතියටපත් වීම හරහ තමයි මායාවේ දසමාර සේනාවල් ක්‍රියාත්මක කරන්නේ. බුදුසසුනේ මේකට වෙන අර්ථයක් දෙනවා. ඔබ විවිධ අරමුණු දිගේ කියොත් රාගය පහළ වෙනවා. එක අරමුණක ගොඩ වෙලාවක් හිටිය විරාගය පහළ වෙනවා. විරාගයට තමයි අපිව කම්මැලි කරන්නේ. විරාගයට තමයි අපිව නීරස්කම් කියන්නේ. විරාගයට තමයි අපිව බය ගතියක් කියලා කියනවා. එපා වෙන ගතිය කියලා කියනවා. ඉතින් මේකට ලෑස්තිලා ගිහිල්ලා හිතනද දැන් සක්මනේ දිගට හිත යනවා කියලා හිත පිට යනවා. එතකොට මේ සක්මනේ පියවර පියවර පියවර තියෙනකොට තප්පර ගණන් ගත වෙනකොට විනාඩි ගණන් ගත වෙනකොට මේක තුළ එපා වීමක් වෙනවා කියලා තේරෙන්න යෝගාචර කොච්චර අත්දැකීමක් තියෙනවා. මේ එකම අරමුණක් ඇසුරු කරනකොට ඒ අරමුණ තුළ මානසිකාරයේ සතිය මෙනෙහි කිරීම එකම අරමුණක් ඇසුරු කරනකොට ඒ අරමුණ තුල එපා වීමක් ඇතිවීම සිදුවෙන අනුපූර්ව පිළිවෙල කවදාකවත් මානසික මනසට අල්ලන්න බෑ. ඉන්නේ වැහිලෙන් බහලා තමයි මායя සිටීම ඇදලා තියෙන්නේ. බුදුන්සේ රහසින් කියන යෝගාවචරයට මමට රහසක් කියන්න එකම අරමුණක් අරගනි. ඒකේ අනගම මේ අරමුණ බලන ගමන් ඉලීෂ වැඩ නෙවෙයි. බලන ගමන් මේ අරමුණ වෙනස් වෙන හැටි බලන්න. මේක එපා වෙන හැටි බලන්න. මේක නීරස වෙන හැටි බලන්න. කම්මැලි වෙන හැටි බලන්න. බය හිතෙන හැටි බලන්න. ඕනම විරාගය කියන්නේ. මොකද මේ සංසාරෙන් ගැලවෙන ක්‍රමය. පුළුවන් දෙපට ඒකට අනුග්‍රහ කරන්න. පුළුවන් දෙපට ඒක සමාදම් වෙන්න. පුළුවන් දෙපට එළඹ වාසය. වෙන කම්මැලිකම නීරසකම බහන ප්‍රතිඵලයක්. මේ ඉන්නේ කම්මැලිකම නීරසකම සතිය දිනුවක් විදියට. බැලුවොත් නම් ඇහැ තිබුණත් කන තිබ්බත් නාසය තිබ්බත් දිව තිබ්බත් කය තිබ්බත් අර ඊටපු අරමුණේ ඉන්න පුළුවන් නැත්නම් අර කම්මැලිකමට හේතුලා නීරකමට හේතුලා ඒකත් තියෙන බලලා වගේ හිතෙන් පාරටම වෙණි කරපයි වැන්නට පස්සේ අපිට තේරෙන්නේ මොකද අලුතින් හම්බෙච්ච එක හරි රසක් අලුතින් හම්බෙච්ච එක කුතුහලදායක එතකොට ඉබේම අර තිබුණ අරමුණ ඇත්තට යනවා විතරක් නෙවෙයි අපි විවිධාකාර ආකල්ප ඇති කරගෙන ඒක තරහ වෙලා මම විශාල ගෙත්තම් පන්නම් වැඩ වගේ කරන ප්‍රපංච රාශියක් කරනවා ඉතින් ඒක නිසා කෙලින්ම එහි හිත පිටවන්න එපා කියන මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අනාථ පින්ඩික තිරතුමාට මරණසන්න දින මේ උපදේශය අපි අරගත්තොත් අයි හිත පිටු වෙලා සක්මනේ හිත පිටු වේලාවක මේක දැහැ ගන්න අපේ සතිය දැහැ ගන්න එහෙන් ඇහැ දඟලනවා කන දඟලනවා නාසය දඟලනවා දිව දඟලනවා කය අනිකුත් තැන් දඟලනවා මනස දඟලනවා අන්නේම දඟලද්දී නික්ලේශී වූ මේ සක්මනේම හිත පවත්තන්න එහාට අර අනාථපිණ්ඩික සිටුමාට දීපු උපදේශම ගන්න වෙනවා අනේ මගේ හිත ඇහැට නොයාවා මගේ හිත ඇහි විඥාණයට ගිහින් පය අමතක නොවේවා. ඒ පරිච්ඡේද අතර දිනව ගත්තොත් මේ වෙලාවේ මගේ හිත කනට නොයාවා. නැත්නම් කනට ප්‍රේමයක් ඇති නොවේවා. කහේ විඥානේ පහළ නොවේවා. ඉතින් මේක පතලා පුළුවන්ද? හිතලා පුළුවන්ද? කොහොමද මේ මේක දැනගත්තත් මේක තර්කමය ඥානයකට ණය විපස්සනාට දාගත්තා කොහොමද මේ හික්මෙන්නේ ඊට විරුද්ධව අපි සංසාර ගති. එහෙම නැත්නම් ඇබ්බැහි. එහෙනම් මේ ආශ්‍යාංශේ ඥාන. එහෙම නැත්නම් උපනිෂේ සම්පatti කන්නේ කර අපිට විරුද්ධව ක්‍රියාත්මක. ඉතින් අපි ඒවට දෙන්නේ කී ගමන් ෂටගති, මායාවේ ගති, චක්‍රගති පහළ වෙනවා. ඉතින් එහෙම කයේ, පයේ, පතුලෙහි පිටපාතන ගමන් මේ ඇහෙන් එන රූප, කනෙන් එන ශබ්ද ආදී වශයෙන් මේ හැම පැත්තටම විහිදෙන්න ව්‍යාකූල වෙන්න ඉඩ තියෙද්දී ඒ මනුස්සයා තව එක පියවරක් තියෙනවා ඒක ආශ්චර්ය ධර්මයක් කියලා. පියවරක් පොළවේ තියලා ඇවිදිනවා කියන එක ලෝකේ තියෙන ආශ්චර්යම ධර්මයක්. අපි කවුරු මොන જાති කියලා. සතිය පිහිටුවාගත්ත කෙනෙක් එක පයක් උස්සලා තව පයක් තියනවා කියනකොට ඒ කෙනාට වැටහෙනවා නම් මේ කරගෙන යන භාවනාවේ තව ඉදිරි තියෙන එක පියවරක් මොනතරම් උදාාරතර වැඩද මේක මොනතරම් ආශ්චර්යවත් වැඩද මොකද මේ මේ තරම් විසම ලෝකයක මේ සමහිත පවත්තන් තියෙනවා ඉතින් හිරගෙදරගේ කතාවන් කියන්නේ ඒ මනුස්සයා කියන ඔබ වහන්සේලා මේ ඇවිල්ලා උදාහරණයක ඉඳගෙන වටාත්තක් කරගෙන ඉතින් කියන භාවනාව කරපළයි කියන්නේ ස්වාමීන් වහන්සේ අපි ඇස් දෙක වහගත්තට පස්සේ අපි අර මිනි මරබුවක් පේනවා අපට. තව ටික දවසකින් එල්ලුම් ගන්න ගිහිල්ලා කොක්කේ එල්ලෙන හැටි පේනවා. ඉතින් කොහේ භාවනා කරන්නේ? වහන්සේලා නම් කියනවා කමන්නේ කමන්නේ භාවනා කරන්න කියලා. බෑ ස්වාමීන් වහන්සේ කරන්න බෑ. ඇස් දෙක වහගත්ත ගමන් මිනි මරන්න නැති ඕගොල්ලන්ට වෙන දේ ඕගොල්ලෝ දන්නවනේ. ඇස් දෙක වහගත්තා මොකද වෙන්නේ කියලා? ඒක නන්නත්තරයි. ඉතින් මිනි මරවක් මරලා මරණ දඬුවමේ ආපු කෙනෙක් ඇත්තේ වට්ටම් වුණා වේ. කියන්න නම් කොළුවල්. කරන්න අමාරු. ඒ නිසා දෙතර මරණාසන්න මොහොතේ තමයි ගත කරන අමාරු. ඉතින් මිනිහා කියන ඔබ වහන්සේ ඉලක්කටි කිව්වලු සක්මන් කරන්න කියලා. පළවෙනි පියවර කකුල බිම තියෙනකොට වම හරි දකුණ හරි. පොළවේ ගැටෙනකොට ඒකයි සතිය කියලා කියන පාරි සතුටක් ඇති වෙනවා. ඒ පොළවේ පය තියෙනකොට තද ගතිය වෙන්නේ. සතුටුයි. දැන් මේක මේ ආරම්භයේ මේ පුරාගත්ත මේ සති ගෙත්ත දකුණට යනකොට ස්වාමීන් වහන්සේ ස්වාමී තිබුණ සති චිත්තක්ෂණේ සති ධාරාව දකුණට යනකොට පුදුමාකාර සතුටක් ආවා. ඒ ඇති කරගත්ත සතිය අඛණ්ඩව ඊගා පයට ගියා. ඊට පස්සේ මේ දකුණට ගත්ත සතිය ආයසරයක් වමට ගියා. ආයසරක් වමේ සත්‍ය දකුණට යන්න මට ඇඬුණා ස්වාමීන් වහන්සේ. ඉරකාරය වෙන අපට භාවනා කළ හැකියි. ඉරකාරය වෙන අපට සති පිළිරණ පුළුවන්. ඒක නිසා ඔබ වහන්සේ කිව්වට මේ අධික වහන් භාවනා කරන්න අපිට කරන්න බැරි වුණාට මේ ශක්මනේදී පියවර හතරක් එක දිගට තියෙනකොට මේ වමේ ගත්ත සතිය දකුණට ගන්නකොට ඇති වෙච්ච සතුට ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති ඕගොල්ලෝ තාම මිනිමරණ නිසා. ඕගොල්ලන්ට තාම මරණ දඬුවම් ඇවිල්ලා නිසා. එහෙම නැත්නම් අනාථ පිටික තිරතුමාට වගේ තා පොඩ්ඩකින් මැරෙනවා කියන එක ඇවිල්ලා නැති නිසා කියනවා අපෝ පොඩු නටන්න බෑ සංස පොළොව ඇදයිනේ. පොළොවේ මේ වැලුම් කටු තියෙනවානේ. අරක තියෙනවානේ මේක තියෙනවානේ කියලා මේ කරන චෝදනා නැත්නම් මේ බයිලා බලනකොට අහිලකාරය කතාවට ඉතින් මේ හිරකාරයෙක් වගේම මේ මාරාන්තික නැත්තම් තව දවස් දෙක තුනකින් මැරෙන පිළිකා රෝගියෙක් නම් මේ ඇවිදින්නේ. ඒ පිළිකා රෝගියාට දැනගන්න පුළුවන් වුණොත් මේ මම මාරාන්තික වෙලාවෙත් මට සතිය පවත්වන්න පුළුවන් කියලා. උගලන්ට උලීලි පානවා ඒගොල්ලෝ. උගලන්ට උලීලි පානවා ඒගොල්ලෝ. මේ කිසිම ලෙඩක් නැති මේ මිනිස්සු අරක නිසා බෑ මේක නිසා බෑ කියලා චංචුරු ගන්නවා කියන්නේ. ඊයේ පණවිඩයක් ආවා. කුංචි වයසදී වලින් ගපතාට ලක් වෙච්ච අම්මා කෙනෙක්. සතිය පිහිටවලා සතුටු වෙච්චා. අපිටත් පුළුවන් සතිය පිටවන්න අපිට මුළු ලෝකෙම දුෂ්ට වෙලා අපේ කන්‍ය භාවය වැඩි වියපත් නැතිව අපි දූෂණය වෙලා අපිට ළමයි හම් වෙලා අපි සමාජයෙන් ගොන් කර කර ඉන්නකොට ඕනේ නම් හරියට දන්නවනම් අතිපත් ගන්න පුළුවන් පිළිකා රෝගී ඉඳලා පුළුවන්. පිළකාරී ඉඳලා පුළුවන්. බැරි ඉංගල බෞද්ධයෙක් විතරයි. දෙයයිදනවා සක්මන් කරලා මල්ලෙන්න. පියු පිපෙන්න. බඩ පිට සද්ද නැති වෙන්න. සියලු දෙනා සාදු කියනවා. ඉතින් බලන්නකෝ සක්මන් කරුවා එක්කෙනෙක් සාදු කිව්වේ නෑනේ. මේ ගල් තිබුණානේ, වැලි තිබුණානේ ළඟින් කුඹියක් කියන්නේ. මැස්සෙක් ආවා. වැස්සක් පැත්ත. කැස්සක් කැස්සන්නේ කියලා මේ කියන කතාව ලහනකොට මං හිතන්නේ මරණ ගන්න මොහොතේ කොට බරක් වෙයි කියලා. මේක මතක් වුණා. මේ අනාථ පිටික සූත්‍රය මතක් වුණොත් කියන්න පුළුවන් වෙයි. ඒ වෙලාවේදී කරන්න පුළුවන් නම් මේ අපිට මේ ඇති වෙලා තියෙන මෙච්චර වාසිදායක தත්ත්වෙදිත් අපි මේ නගන මැසිවිලි මේ නිදහසට කරුණු හොයන්නන්ට හොඳම නිදර්ශනය. වැඩ නොකරන දැන. කරන දැන බලන්න යනවනම් කුටිය කාගෙන යනකොට කකුල් දෙක කාගෙන යනකොට කඳ ගාඩ දක්වන කැවුත් ලක කනකම්ම භාවනා කරලා කරපු කතාවක් තියෙනවා අපේ අටුවාවේ ඒක නිකන් ගොතපු කතාවක් වගේ වෙයි. ඒ කුටිය කද්දි සතිමත් කුඩෙක් හද්ද කන කන අතිමත් වෙනකොට සෝවාන්. ඉන දක්වා කනකොට සකදාගාමි. කැවුත්ත කනකොට අනාගාමි. කෑ ගහලත් නැහැ. මොකද ළඟ භාවනා කරන හැට කාදර වෙයි කියන්නේ. මේ කෙනෙක් ළඟ කොටියෙක් කියවම වුණා වේ. ලාම් එකක් ගහලා ඉන්ෂුරන්ස් උත් ක්ලේම් කරලා නඩුත් දාලා බලවන් මගේ මයිල් ගහ කෙල්ලුවන් කොටියෙක් ඇවිල්ලා කියලා එන්න කේස් නේ. ඉතින් මේක දිහා බලනකොට මේ අනාථ පිටික සූත්‍රයේදී පින්නක වාද සූත්‍රයේදී මේ වර්ණසන්න වෙලාවේදී සාරිපුත්‍ර සාන්තිම කියන්නේ සාරිපුත්‍ර සාන්තිම මේ මැරෙන්න හදන මනුස්සයාට අතිරේක ව්‍යායාමයක් දෙන්න හදනව නෙවෙයි. ඒක කළ හැකි කියන විශ්වාසයේ 100 200ක් තියෙන නිසා. අපි කෙනෙකුට තව මරණ දැන වෙනකොට උන් කියන්න පුළුවන් නේද? ඒවා මිතේ ගහව දෙසික්කි ධබ්බන් චක්කුම් පාදී ස්ථාමෙදි නැච මේ චක්කු විනිසි තමිඥානම් භවිෂති කිව්වොත් ඒව ළඟ තියෙන වතුර බෝතලෙන් දමලා ගහයි. කුණු හරව කියන්න එපා මරණ වෙලාවේදී කියන. අපි කල්පනා කරන්නේ මේ කයයි මේ මරණ මනුස්සයයි ඒකේ තියෙන ලෞකික සමාජ ධර්ම විතරනේ. කවදාකවත් ඒක ඇතින් සතියක් පවතින්න පුළුවන් කියන්නේ. ඒක යටින් භාවනාවක් පවතින්න පුළුවන් කියන එක දැන් ඇත්තටම ඥාන විඥානයේ විශාල තලයක ලෝකේ ඒක තේරුම් ගැනීම පවතින. ඔය සතිය වඩන්න ඔය මොන්නම තාලයකවත් පසුබිමක් හෝ සුදුසුකමක් කියලා එකක් නැහැ. ඕනේ ආන්තික தත්තර ගිය කෙනෙකුට ඕනෙම අභියෝගයක් තියෙන කෙනාට සතිය වඩන්න ඕනේ. ඉතින් ඔය එළියට එනකොට ඒවා හෙලි දක්වනකොට අනික් අයට හිතා ගන්න තියෙන්නේ අපි මේ අංග සම්පූර්ණ දේ බලන්න. අපි සම හාකල්ලිම 100ක් කරකම් බලනිනවා. ඒ බලන්නේ මෙන්න මොකක්වත් නිසා නෙවෙයි කායත සහ ජීවිතයේ තියෙන ආසාව නිසා. මේ අනාථබින්ද කිසිතුමාට ඒක නෑ දැන්. දැන් කියන බුදුජානක ළඟට වැදලා කියන්නේ අන්තිමයි කියලා කියන්නේ. සාරිපුත්‍රයන්ලා කියන්නේ අන්තිමයි වඩින්න කියන්නේ. ඒකට දන්නව තව ඉස්සරහට ජවනික නැහැ. ඒ කිනාට තමයි සාරිපුත්‍ර සාන්ති ඔය හරියටම ගැඹුරම කියලා දෙන්නේ. අපිට ඒ සාරිපුත්‍ර සාන්තිගේ විශ්වාසයක් නැති නිසා අපිට නෝ ඒක ওই වෙලාව කියන දේ වටින්නේ නැහැ. ඕක කියලා දෙන්න ඕනේ මුත්තටම හයි හති දිනේ. මේ විශ්වවිද්‍යාලේ ගිහලා PhD අරගෙන ප්‍රොෆෙසර් වගේ වුණාට පස්සේ තමයි කියලා දෙන්නේ කරන්න බෑ කියලා. ඒක දෙකක් බලපාන එකක් සාර්ථක සාහිත්‍යයේ තියෙන විශ්වාසය තියෙනවා. මේ ওই මොනවා වුණත් ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක කියන්නේ possibility and potential කියලා. අපි හැම කෙනෙකුගේම විභව ශක්තිය සමාන. අපේ ජීවිතේ මොන නොවිය යුතු මොනවා වුණත් ඒ අපේ නිර්මාණශීලීත්වයට සාපේ හැකියාවට මොකක්කත් වෙන්නේ මොකක්කත් වෙන්නේ නමුත් උපදෙස් දෙන්නේ යන්නේ සිවලියෝ නිසා උපදෙස් දෙන්නේ යන්නේ ගැරන්ටි හැවල් නිසා ඒ මිනිස්සු මේක අත්දැකලා නැති නිසා මිනිස්සුගේ යථාර්ථයට කතා කරන්නේ ප්‍රകൃතියට කතා කරන්නේ ඒ මිනිස්සුන්ට පිටින් බේනිකට කතා කරපුවාම දෙන්නම මේක සෝකාන්තයක් කරගන්න කිසිම සෝකාන්තයක් නැහැ කිසිම ශෝකාන්තයක් නැහැ. මිච්ඡද අසාධ්‍ය රෝගේ ඉන්න කෙනෙකුට කියන්නේ ඇහි හිත රඳවන්න එපා. ඇහි උපදින විඥානේ මිච්ඡර අභිරමණය කරන්න එපා කියන්නේ. ඉතින් මම මේ නිදර්ශනයක් ගත්තේ මේ කයේ විඥානේ පැවැත්ම භාවනාවක් කරගත්ත සතියක් කරගත්ත පුරුදු කරපු යම් අත්දැකීමක් ඇති කෙනෙකුට කයේ පවත්තන විඥානේ ඇහැට ගිය වෙලාවක අන්නේ එතන ඇහැ අභිරමණය කරන්න එපා. එතන ඇහැ පිළිබඳව එන කතන්දරේ මේ තරහ වෙලා හෝ මම කරගත්ත දෙයක් නැත්නම් අල්ලපු විතර පරට්ටි කරපු දෙයක් ඒ පැත්තක කතන්දර පැත්තක දාලා ආපහු අර තිබුණු ආයත හිත ගන්න උත්සාහ කළොත් හැම කෙනාටම සමාන කුසලතාවයක් නිර්මාණශීලීත්වය කියවති. අන්න ඒ ටික මතු කරන විදිහට කම්ටාන්ටි සුද්ධ කරන ගත්තොත් ඒක විශ්ව කීර්තියට පත් වෙන රචනයක් වඩපත් වෙනවා. මට අරක බෑ මේක බෑ කියන පටන් අරගත්තොත් ඒක නිකන් නිකම්ම නිකන් නිදහතර කාරණාවක් විතරයි. ඒක නිසා මෙතනදී මේ සාල්පුත්‍ර සාංශේ මේ උගන්වනදී මේක සාල්පුත්‍ර සාංශේ හය ආකාරයකට කියනවා. එහකට දෙනාසි කය මන කියන පැත්තකුත් පෙන්නනවා. ඊට පස්සේ විඥාන ස්පර්ශ වේදනා සංඥා අතර හැම පැත්තෙම විස්තර කරනවා. අන්නේ විස්තර කරන විදිහට පදනම ඒ විසකන් ටිකට මූල ලක්ෂ්‍ය හොයාගන්න තමයි අපි සතිය ගන්න. ඒක ඉඳගෙන ඉන්නකොට දැනගන්න මූල ලක්ෂ්‍ය වෙන්නේ කොහේද? මම ඉඳගෙන ඉන්නවා කියන්නේ. එහෙම නැත්නම් ආනපා. එහෙනම් පිපි නැහැ. ඇවිදිනකොට මම ඇවිදිනවා කියන්නේ. එහෙම නැත්නම් මම දා. හිටගෙන ඉන්නකොට මම හිටගෙන ඉන්නවා කියන්නේ. නිදාගෙන ඉන්නකොට මම නිදාගෙන ඉන්නවා කියන්නේ. ඉතින් අපි ඉදිරියට වැඩ කොයි කිරුව කෙරුවත් ওই ඉරියව්වක ඉන්නේ. ඒකේ විස්තර යන්න බැරි නම් ඉන්නේ ඉරියව්ව. අත්ති කායෝති වාපනස සතිපච්චපට්ඨිතාව හොති කියන විදිහට මම මේ කයක් මට තියෙනවා කියන එක සතිය පිහිටෙවනවා. අර හැම තැනකම හිත ගිහිල්ලා රත්යාදු කරලා කෙලෙස් වගුරුවා ගන්න වෙලාවේදී වුණාවක් වුණොත් හිත පවත් ගන්න ඕනේ මේකයි කියලා දන්නේ නැත්නම් අසරණයි අනාතයි. ඉතින් කාගේ ළඟට පේන හන්ද යන්න වෙනවා මම ඒ වෙලාවේදී කොයි විදිහට තියන්න ඕනේ. නමුත් මේ භාවනා කරලා සක්මණේදී අඩුවාන පරියන්කේදී අඩුවාන නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න වෙලාවක අඩුවානේ. මෙන්න මෙතන මෙතන හිතේ පාත්තන්න ඕනේ කියන එක කාට හරි වැටහිලා තියෙනවා නේද? සසරණයි සනාතයි. ශාසනික ප්‍රතිෂ්ඨාවක්. ඒ වත්තන ශාසනික ආශ්‍රසිකක් ලැබෝ කෙනෙක්. ඉතින් හැම වෙලාවෙදීම බලන්න අඩු ගන්න මේ ගෙදර දොර නෙවෙයි වැඩමුළුවක ඉන්න වෙලාවේදී තමන්ගේ හිත නන්නත්තර වෙන්න ඕන තරම් කියන. නන්නත්තර හිතට ക്ഷേම භූමිය කොයිද කියලා දැනගන්න. නික්ලේශී තන කොයිද කියලා. නිර්මල තන කොයිද කියලා දැනගන්න. ඒ දන්නවනම් ඒකට කියන්නේ අශෝකම් විරජම් ඛේමං ඒතම් මංගල ශෝක නොකරන තැන රජස් නැති තැන ඛේමයේ දන්නවනම් උත්තම මංගලයක් ඒක කඩන්න හේතු වෙච්ච අයට චෝදනා කරගෙන චෝදනා පත්‍ර ලියලා කරන එක ඔක්කොම ආත්මවාදයකට වැටෙනවා. කොච්චර කවුරු මොන විදිහ කරන්න කියත් මෙන්න මෙතෙන්ලා හිත ගන්න ඕනේ කියන එක වටහා ගන්න මේ වැඩමුළුව පාවිච්චි කරලා මේ ලැබෙන ලැබෙන හිරිහරයකින් කරදරයකින් බාධාවකින් මේ නිවනට සාධක හොයා ගන්න පුළුවන් වුණොත් අපි කරන වැඩ පුළුවන් ඒ වගේ වෙනවා. මේ අනාත්මිකවාද සූත්‍රයේ ගොඩාක් තොරතුරු නැහැ. ඒක මේ හම්බෙන් එන එකක් නෙවෙයි. අපි මෙතෙක් කරගෙන ගිය වැඩ වැඩ පිළිවෙලේ තව සුද්ධිය, තව ඉදිරිය. ඉතින් මේවා තමයි මේ විසුද්ධි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒකෝටම අවශ්‍ය වෙන්නේ අපි මේ මනුස්සකය. යම් යම් ආකාරයකට කය පිහිටලා තියෙන්නේ. කොහේ හිත ගියත් අපි ඒ ඒ ආකාරයට ඉඳගෙන ඉන්න ඉරියවට හිත ගන්න ඔය එකම කෙලෙස් එකවත් හිත ගන්නට බාධා කරන්න බෑ. මොන්න තරම් අන්නතර වුණත් හිත නැවත කයට හිත ගන්න එක වළක්වන්න තරම් බලවත් කෙලෙසක් නෑ. නැවත හිත ගන්න එකට කරන ප්‍රයත්නිත අපි කියනවා සතුප්පාද. නැවත සතිය පිහිටුවේ. ඒක නිසා තම තමන යන පමණින් මේක දැනගෙන මතුවෙන මතුවෙන අවස්ථාවේ නැවත සතිය පිහිටුවා ගැනීම සඳහා මේ ධර්ම දේශනාවට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.